චරියා සමානත්තතා ඉමානිකෝ භික්ඛවේ චත්තාරි සංඝවත්තු නීති සද්ධාවන්ත පින්නතුනි මේ පින්වත් හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ ඩුබායි වල පදිංචි නිරංජන් විතානාරච්චි මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන් විසින් තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් එවැගේම මෑණියන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝාස ප්‍රාර්ථනා කරන්නටත් කියන මේ පරමාර්ථයන් මූලික කරගෙන තම තමන්ට දහම් අසන්නට තව බොහෝ දෙනාට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 ඒ ලෞකික පැවැත්ම පිළිබඳව කතා කරද්දී පුද්ගලයෙක් හැටියට තමන් ගැන කතා කරනවා වගේම සමාජයක් හැටියට අනුන් ගැනත් හිතලා ඒ අන්තර් සම්බන්ධතා කෙසේ නිර්වද්‍යව පැවැත්විය යුතුද කියන කාරණය පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. එහෙම කියන්නේ කුමක් නිසාද මේ සමාජෙහි ජීවත් වෙනකොට ලෞකික අපේක්ෂා ඇතුව ජීවත් වුණා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 අද කාලේ මේ උපමාව බොහෝ දෙනාට තරම් පැහැදිලි වෙන්නේ නැහැ. රත්යක කඩෑනේ කියලා කියන්නේ අශ්ව කරත්ත, ගොන් කරත්ත වගේ කරත්තවල ඒ කරත්ත රෝධය ගැලවිලා පිටට වීසි නැති වෙන්නට පැත්තකින් සක්ක ඇණයක් ගහලා තියෙනවා. ඒ ඇණය නිසා තමයි ඒ රෝධය ගැලවිලා එළියට වීසි වෙන්නේ නැත්තේ. හැබැයි ඒ ඇණය නිසා රෝදේ හිර වෙන්නටත් බෑ.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 ඔවුනොවුන් පිළිබඳව මිත්‍රශීලීව ඇසුරු කරන ක්‍රමය සමාජ සහසම්බන්ධතාවයන් નિවරදිව පවත්වන ආකාරය හඳුනා ගන්නට ඕන. අද සමාජයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කාරණය අද දියුණු වෛද්‍ය විද්‍යාව තුළ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 එහෙත් මනසේ පැවතිය යුතු ස්වභාවික తත්ත්වය වෙනස් වෙන්නේ කුමක් නිසාද? පැවතිය යුතු සාමාන්‍ය මනෝභාවයන් එක්ක උත්සන්න වෙලා එක්ක අවම වෙලා. පුද්ගලයෙක් සාමාන්‍ය කෙලෙස් සහිත සත්ත්වෙක්, ප්‍රතජන සත්ත්වෙක් සමාජය තුළ ජීවත් වෙනකොට ඒ තනත්තාගේ මනසේ කරුණාව, මෛත්‍රිය, සද්ධාව, රාගය, ද්වේෂය, තෘෂ්ණාව, මමත්වය, ආදරය, සෙනෙහස මේවා පැවතිය යුතු සාමාන්‍ය රටාවක්. කාටත් ඔරොත්තු දෙන විකෘති නොවන තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී නොවන එක්තරා ප්‍රමාණයකින් තමයි මේ හොඳ නරක ධර්මතාවයන් මිනිස් මනසෙහි පවතින්නේ.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 දෘෂ්ටියක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒතනත්තා ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී කෙනෙක් කියලා කියන්නට පුළුවන්. ඒ සියල්ල තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ අදුතරමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් කරන ලද දේශනා අනුව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 තුන්වෙනි කාරණය තමයි අර්ථචරයාව. අර්ථචරයාවයි කියලා කියන්නේ අනුන්ගේ යහපත මෙලොව පරලොව અભිවෘද්ධිය පිළිබඳ અભිවෘද්ධිය ඇති වෙන ආකාරයට කතා කිරීම සහ ක්‍රියා කිරීම. පරාර්ථ චර්යාවෙහි Tamanගේ ආත්මාර්ථය වගේම පරාර්ථය පිළිබඳව Taman යහුසුළු වීම ක්‍රියාත්මක වීම. ඒක වචනයෙන් සහ ක්‍රියාවෙන් ඒ සඳහා යෙදීම. ඒක තමයි අර්ථ චර්යාවයි කියලා කියන්නේ. ඊළඟට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 ඒ සියලු කරුණු අර්ථවත් වෙන්නට නම් දානි හැබැයි පරමාර්ථය හඳුනාගෙන දන් දීම කළ යුතුයි. මම නැවතත් සිහිපත් කරන්නම් දානි හැබැයි පරමාර්ථය කුමක්ද? Taman සතුව තියෙන දේ. ඒක ආහාර පාන හෝ ධනය හෝ ගේදොර ඉඩ කඩම් හෝ ඇඳුම් පැළඳුම් හෝ ධර්මඥානය හෝ කාය ශක්තිය හෝ නිලතල තනතුරු මේ කවර දෙයක් හෝ Taman සතු දෙකකින්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 දන් දීමේදී අර කියපු ආකාරයට එහි හැබෑ පරමාර්ථය මූලික වශයෙන් හඳුනාගෙන ඉන්නනතුරු අපි ක්‍රියාත්මක විය යුතුයි Tamanට හැකි මොහොතක Tamanට හැකි වේකින් අන් අයට යහපත කරන්න. හැබැයි එතනදී වඩා වැදගත් වෙනවා අපි දෙන දෙයින් අනිකාට යහපතක් වෙනවද නැද්ද කියන කාරණය. ඒ මොකද යහපතක් නොවන ආකාරයෙන් දෙනවා නම් ඒක උසස් දානයක් වෙන්නේ නැහැ.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 ඒ කුසලය નિවරදිව කරන්නට නෙමෙයි Tamante මහා කුසලය સિદ્ધ කර ගැනීමේ ආත්මార్థකාමී අදහස නිසා. එවනම් එතන තියෙන්නේ හැබැයි දාන චේතනාවක් නෙමෙයි තෘෂ්ණා මූලික අදහස. මෙන්න මේ වගේ දානය කියන තැනදී අපිට හුඟක් අවස්ථාවලදී වරදිනවා, පැටලෙනවා. අවශේෂ මනෝභාවයන් නිසා, වංචක ධර්ම නිසා. ඒ බඳු තැන්වලදී අපි පරිස්සම් වෙන්නට ඕන අපි මේ කරන්නට යන දෙයින් Tamanට යහපතක්ද අනුන්ට යහපතක්ද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 ඒ නුගගහ හිටපු රුක්ෂ දේවතාවා කල්පනා කළා මම සුවකර පැතිර. තුවාලෙකුත් නැහැ. නමුත් දැන් මේ තැනත්තා මහා මනුෂ්‍ය ඝාතනයක් කරන්නට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 මේ සියලුම රජවරු අල්ලගෙන එනවායි කියලා එක්කෙනෙක් අඩුවයි මේ අල්ලගෙන ඇවිත් ඉන්නේ සුතසෝම රජුරුත් අල්ලගෙන ආවොත් විතරයි මේ බිලි පූජාව මම පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ කියලා. පස්සේ පෝරිසාදයා උපක්‍රමශීලීව සුතසෝම රජුරුත් අල්ලගෙන එනවා උයනේ පම් පහසු වෙන්නත් එහෙම නැත්නම් ජල ස්නානය කරන්නට පැමිණි අවස්ථාව. සුතසම රජුරෝ සේනා පිරිවරාගෙන ජල ස්නානය කරන්නට රජමැදුරේ ඉඳලා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 මොහු පෙර ඉඳන්ම හඳුනන නිසා ඔහුගේ සත්‍යවාදී බව දන්නා නිසා සුතසෝම රජුරුවම නිදහස් කළා. සුතසෝම රජුරුව මාලිගාවට ගිහිල්ලා නන්ද දාස්මනය ගෙන්නලා අර ගාථා හතර ප්‍රකාශ කරන්නට කිව්වා. ගාථා හතර ප්‍රකාශ කළාම ඒ ගාථා අහලා සුතසෝම රජුරුවන්ට අසීමිත සතුටක් ඇති වුණා. මේ ගාථා හතර ශ්‍රාවක භාසිත නෙමෙයි කෙලින්ම බුද්ධ භාසිත ගාථා හතරක්.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 පින් සිද්ධ වෙනවනේ කියන පදනමේ කුසල තෘෂ්ණාවෙන්ම නොදී එහෙම නැත්නම් මට දැන් වැඩක් නැහැනේ ඕන එකක් කරගත්තු දෙන් කියලා අනිත් මනුස්සයාගේ ඇඟේ ගහලා බේරෙන්නට උත්සාහ කරන්නේ නැතුව ඒ Taman දෙන දේ Tamanගේ දාණයෙන් Tamanගේ පරිත්‍යාගයෙන් අනේකා නැසෙනවාද අනේකා රැකෙනවාද අනේකාට යහපතක්ද වෙන්නේ විපතක්ද වෙන්නේ කියලා සොයන බලලා අනේකාට යහපතක් වෙන හැටියෙන් දන් දෙන්නට උත්සාහ කරනවා නම්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 එතකොට මේ ප්‍රයවචන කතා කිරීම කියලා කියන්නේ හොඳ දෙයි නරක දෙයි ඔක්කොම අනුමත කරලා යම අගාධයකට ඇදගෙන වැටෙන්නට ඉඩ සලස්වනවා කියන එක නෙමෙයි. සමාජය තුළ ඔවුනොන් අතර ආදරය, සෙනෙහස, කරුණා මෛත්‍රිය, මිත්‍රත්වය, හිතවත් බව තහවුරු කර ගැනීම සඳහා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 අර්ථචර්යාව කියලා කියන්නේ අර ප්‍රේමනාප වචන කතා කළ යුතු තැනදී ප්‍රේමනාප වචන කතා කරන්න ඕන. හැබැයි ප්‍රේමනාප වචන කතා කරන්න ගිහිල්ලා අයහපතක් නම් වෙන්නේ ඒ අයහපතින් වළක්වා ගන්න ප්‍රේමචනේ වෙනුවට අර්ථවත් වචන කතා කරන්න පුළුවන් වෙන්නේ. යමක් පරිත්‍යාග කරන්න ඕන තන පරිත්‍යාග කරන්න ඕන ඒතනත රැක ගන්නට පරිත්‍යාග නොකළ යුතු නම් ඒ අවස්ථාවේ පරිත්‍යාග නොකොට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 තමනුත් රැකිලා අනුනුත් රැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අර්ථචර්යාව කියන තැනදී ඒ යහපත පිණිස ක්‍රියාත්මක වෙනවා කියන කාරණය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 මිනිස්සුයෝ නම් සියලු දෙනා එකම මිනිස්සුයෝ වශයෙන් යහපත් ආකල්පෙන් ඔවුන් ගැන සිතන්නට පුරුදු උදාහරණයක් හැටියට ගත්තොත් සිගාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැගෙනහිර දිසාව මව්පියන්. ඒ මව්පියන්ට নমස්කාර කරන්න ඕන. බටහිර දිසාව යට දිසාව දාස කර්මකාරාදී. ඒ කියන්නේ වැඩ කරන අය. ඒයට নমස්කාර කරන්න ඕන. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ අම්මා තාත්තටත් කකුල් දෙක අල්ලා වඳින්න ඕන 16ටත් වඳින්න ඕන කියන එකක් නෙමෙයි. අම්මා තාත්තට වඳිනවා කියලා කියන්නේ අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු සංග්‍රහයයි.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 ඒ අම්මා තාත්තා සහ බිරිඳ ගැන යම්සේ සැලකිලිමත් වෙනවද තමන්ගේ සේවක සේවිකාවන් ගැනත් ඒහා සමානව සැලකිලිමත් වෙනවා අන්න එහෙම සැලකිලිමත් වෙනකොට එයාගේ හිත සනසන්නට සුළු දෙයකින් උනත් සමහර විට පුළුවන් වෙනවා. මහා කැපකිරීමක් කළේ නැතුණාට අර සමාන සුඛ දුක්ඛ කියලා කියවේ. ඒ කියන්නේ ඒ අය කන බොනකොට තමනුත් එතනට ගිහිල්ලා ඒ ඇත් එක්කලා ආහාර ටිකක් ගැනීම, ඒ ඇත් එක්කලා සතුරු සාමීචියේ කතා කරලා පැමිණීම මෙන්න මේ වගේ සුළු දෙයකින් පවා අන් අයගේ සිත් ගන්නට පුළුවන් අවස්ථා තියෙනවා.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 මේ ආකාරයෙන් මේ කරුණු හතර දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන මේ කරුණු හතර සුදුසු සුදුසු ආකාරයෙන් යොදාගන්නේ සමාජය තුළ ඔවුන්ට සංග්‍රහ කරන්නට පුළුවන් නම්